එක්සත් ජාතික පක්ෂයේ මීගමු ආසනයේ සංවිධායක ඒ වගේම ගම්පා දිස්ත්‍රික් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අපේක්ෂකවරයෙක්ව ප්‍රධාන මංකොල්ලයකට අත්අඩංගුවට අරන් තිබෙනවා. ඔහු වැරදි ගණනාවක් අපරාධ ගණනාවකට සම්බන්ධ වූ පුද්ගලයෙක් බවට පොලිසිය ප්‍රකාශ කළා තියෙනවා. දැන් එක්සත් ජාතික පක්ෂයේ යහපාලනය ගැන යහපත් සමාජයක් ගැන දූෂණයෙන් බීජණයෙන් තොර සමාජයක් ගැන ප්‍රසාරම් දුටන එක්සත් ජාතික පක්ෂය ඡන්දයට ඉදිරිපත් කරලා තියෙන අය කවුද කියන එක අපි ජනතාවට පැහැදිලිව පේන්න තියෙනවා. සමාජිකමේ වෙනසක් ගැන කතා කරන එක්සත් ජාතික පක්ෂය අපරාධකාරයන්ට සංවිධායකම් දීලා විතරක් නෙවෙයි අපරාධකාරයන්ව මැතිවරණයටත් ඉදිරිපත් කළා තමයි මේ වෙනස හදන්න හදන්නේ. ඒ නිසා අපි ඉතා පැහැදිලිව අහන එක්සත් ජාතික පක්ෂයෙන් වහාම බස්නාහිර පළාත් සභාවගෙන් පළාත් සභාවේ ජනතාවගෙන් සමාව ගත යුතු එක්සත් ජාතික පක්ෂය මෙවැනි දරුණු ගණේ අපරාධකාරී තමන්ගේ අපේක්ෂක ලයිස්ෙන් අපේක්ෂකත්වයේ දීලා ඔහු එක්සත් ජාතික පක්ෂයේ බස්නාහිර පළාත් සභාවේ අපේක්ෂකත්වයේ දීලා බස්නාහිර ජනතාව නොමග යවීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ බස්නාහිර පළාත් ජනතාවගෙන් සමාව ගත යුතුයි